අපි අද මේ ගැඹුරින් කතා කරන්න පදනම් කරගන්නේ පූජ්‍ය උඩේරියගම ධම්ම ශිවහාමුදුරුවන්ගේ මහා සතිපට්ඨාන සූත්‍ර දේශනා මාලාවේ හරිම වැදගත් කොටසක්. ඕ දසවන දේශනාව. දසවන දේශනාව. අපි ගොඩක් වෙලාවට දුක ගැන, දුකට හේතුව ගැන කතා කරනවානේ. ඒත් අද අපි අලදානේ යොමු වෙන්නේ දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය පැත්තට. ඒ කියන්නේ දුක නැති කිරීමේ ඇත්ත කතාව. විසඳුම පැත්තට. විසඳුම පැත්තට. විශේෂයෙන්ම මේ හැමදේටම මුල් වෙන තෘෂ්ණාව, මේ බැඳීම ඇත්තටම හටගන්නේ කොතනද? සහ නැති වෙන්නේත් කොතනද කියන එක. අන්න ඒක. ඒ කාරණාව ප්‍රායෝගිකව අපේ එදිනෙදා ජීවිතයට ගලප ගන්න පුළුවන් විදිහට විමසා බලන එක තමයි අපේ අරමුණ. ඔව් මේක හරිම තීරණාත්මක තැනක්. මොකද දුක නැටි කිරීම කියන එක ව්‍යුක්ත අදහසක් විදිහට තියාගන්නට වඩා ඒක සිද්ධ වෙන යාන්ත්‍රණය ඒකේ ක්‍රියාවලිය හරියටම තේරුම් ගන්න එක තමයි වැදගත්. එතනින්ම පටන් ගමු. මූලාශ්‍රය කියනවා දුක නැති කරන්න නම් තෘෂ්ණාව අවබෝධ කරගන්න ඕනේ කියලා. ඒත් තෘෂ්ණාව කියන එක හරිම ලොකු අල්ලගන්න අමාරු දෙයක් වගේනේ තේරෙන්නේ. අපි කොහොමද ඒකට ප්‍රවේශ වෙන්නේ? අර පොඩි මේසලාපුව වැඩ කරගෙන යන්නේ සෑහෙන කාලයකින්. ඉතින් මං YouTube එකකින් වීඩියෝ එකක් බලලා අර ඒක අද උදේම අමාරුවෙන් හදාගත්තා. මූලාශ්‍රයේ ඒකට දෙන උපමාව හරිම අපූර්වයි. ඒක හරියට බුද්ධ්‍යංශ මෙහියුමක් වගේ. බුද්ධ්‍යංශ මෙහියුමක්. ඔව්. සතුරාට පහර දෙන්න කලින් සතුරා ඉන්න තැන්, එයාගේ කඳවුරු, එයා සැඟවෙන තැන් හරියටම සිතියම් ගත කරගන්න ඕනනේ. හරි. ඒ වගේම තෘෂ්ණාව කියන මේ සතුරා හටගන්නා සහ ලැබුම් ගන්නා නිශ්චිත ස්ථාන අපි හඳුනාගත යුතුයි. මූලාශ්‍රයේ පැහැදිලිවම කියනවා ලෝකයේහි යම් ප්‍රිය රූපයක් මනාප රූපයක් ඇද්ද තෘෂ්ණාව හටගන්නෙත් එහිමයි ලැබුම් ගන්නෙත් එහිමයි කියලා. ආ ඒ කියන්නේ තෘෂ්ණාව කියන්නේ කොහෙදෝ ඉඳන් ඇවිත් අපිට ගද දෙන දෙයක් නෙවෙයි. කොහෙත්ම නෑ. ඒක හටගන්නෙත් ජීවිතේනෙත් අපේම අත්දැකීම් ඇතුළෙමයි. එතකොට මොනවද ස්ථාන? හරියටම හරි. මූලිකම තැන් තමයි අපේ ආයතන 6. ඇස, කන, නාසය, ඕ, දිව, ශරීරය සහ මනස. ඒ වගේම ඒවට හමුවෙන අරුමුණු 6. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ සහ සිතුවිලි. හරි. මූලාශ්‍රයේ මේ ලයිස්ට් තවත් දිගට යනවා. චක්කු විඤ්ඤාණයේ චක්කු සම්පස්සය වේදනාව සංඥාව චේතනාව මේ විදිහට දීර්ඝ ලයිස්තුවක් තියෙනවා. හැබැයි හැබැයි නැති වෙන ස්ථාන ලයිස්තුවත්. ඒකනම් හරිම පුදුමයි. ඒ කියන්නේ හිරගයයි හිරගෙන් එළියට යන්න තියෙන යතුරුයි දෙකම තියෙන්නේ එකම තැනක. අන්න ඒක. අපි වෙන කොහෙවත් විශේෂ විසඳුමක් හොයන්න ඕන නැහැ. අපිව හිර කරන යාන්ත්‍රණය ඇතුළමයි නිදහස් වෙමේ දොරටුවත් හදිලා තියෙන්නේ. ඒක ලොකු සොයා ගැනීමක්. ඒක තමයි බුදුදහමේ තියෙන රැඩිකල් දැක්ම. විසඳුම තියෙන්නේ අපේ ඉන්ද්‍රියන් නැති කරන එකේ නෙවෙයි. එතකොට ඒ ඉන්ද්‍රියන් එක්ක අපි පවත්වන සම්බන්ධතාවය වෙනස් කරගන්න එකේ. මේක පැහැදිලි කරන්න මූලාශ්‍රය ඇස හොඳම උදාහරණයක් විදිහට ගන්නව නේද? ඇසට ඇයි මෙච්චර විශේෂත්වයක් දෙන්නේ? අපි දෘශ්‍ය දේවල් වලට ආසා කරන එක සාමාන්‍ය දෙයක් නෑ. ඊට වඩා ගැඹුරු දෙයක් මෙතන තියෙනවද? ඔව්. මූලාශ්‍රය පැහැදිලි කරනවා මනුෂ්‍ය පරිණාමයේදී ඇස තමයි අපේ ප්‍රබලම ඉන්ද්‍රිය බවට පත් වෙලා තියෙන්නේ. අපේ මනසට වැඩිම බත්ත ප්‍රමාණයක්, වැඩිම පැහැදිලි බවකින්, වැඩිම වර්ණවත් බවකින්, වේගයකින් ලබා දෙන්නේ ඇස. ඒ නිසාම තෘෂ්ණාව ජනනය වීමේ ප්‍රධාන කර්මාන්ත ශාලාවක් බවට ඇසපත් වෙලා. මට ඒක තේරෙනවා. අපි කොච්චර දෘශ්‍ය සංස්කෘතියකද ජීවත් වෙන්නේ. ඉතින් මේ රූපයක ගනුදෙනු කරනකොට මිනිසු යන අන්ත දෙකක් ගැනත් මොලාශය කතා කරනව නේද? ඔව්. ඒකාන්තියක් තමයි දස්සන කාමය. ඒ කියන්නේ? ඒ කියන්නේ ලස්සන රූප පස්සේ දුවන එක, ඒවා අසීමිතව ඇසුරු කරන්න උත්සාහ කරන එක. අනෙක් අන්තය තමයි රූප දැක්කොත් තෘෂ්ණාව ඇති වෙනවා කියලා බයට S2 බැඳගෙන වගේ රූප සම්පූර්ණයෙන්ම මගහැරලා ජීවත් වෙන්න හදන එක. හරි. බුදුරජාණන් වහන්සේ මේ අන්ත දෙකම ප්‍රතික්ෂේප කරනවා. උන්වහන්සේ හරිම තාර්කිකව පෙන්වා දෙනවා රූප නොදැකීමෙන් නිවන් දකිනව නම් උපතින් අන්ධ වූ අය નિરાයාසයෙන්ම හරත් වෙන්න ඕන නේද? හරියටම. ඒ නිසා මධ්‍යම ප්‍රතිපදාව වෙන්නේ ඉන්ද්‍රිය භාවනාව. ඒ කියන්නේ දකින දෙයට වහල් නොවි සිහියෙන් යුතුව බැලීමට පුහුණු වීම. සිකෙනෙක් පිළිකුල් අරමුණක් දැකලා ඒකෙන් කම්පා වෙන්නේ නැහැ කියලා. හ්ම්. ඒක ඇහෙනකොට සාමාන්‍ය කෙනෙකුට හිතෙන්න පුළුවන් ඒක හරිම යාන්ත්‍රික හැඟීම් දැනීම් නැති රොබෝ කෙනෙක් වගේ තත්ත්වයක් නේද කියලා. ඒ කියන්නේ උන්වහන්සේලාට හැඟීම් දැනෙන්නේ නැද්ද? එහෙම නැත්නම් මේ හැඟීම් වලින් පාලනය වෙන්නේ නැද්ද? හරිම හොඳ ප්‍රශ්නයක්. මේක ගොඩක් දෙනෙක් වරදවා වටහා ගන්න තැනක්. ඒක හැඟීම් නැතිවීමක් නෙවෙයි. එහෙනම් ඒක හැඟීම් වල වහලෙක් නොවීමක්. බලන්න සාමාන්‍ය පුද්ගලයෙක් ලස්සන මලක් දකිනවා ආසාව ඇති වෙනවා. පිළිකුල් දෙයක් දකිනවා ගැටීම ඇති වෙනවා. ඒක નિરાයාසයෙන් වෙන දෙයක්. ඔව්. හැබැයි රහතන් වහන්සේ කෙනෙක් මලක් දකිනකොට මල විතරක් නෙවෙයි ඒ මල හටගන්න හේතු වුණු සම්පූර්ණ ක්‍රියාවලියම දකිනවා. පස, ජලය, හිරුවෙලිය, බීජය මේ හැම දෙයකම එකතුවක් විදියට හේතුඵල දහම අනුව හටගත් දෙයක්. ඒ කියන්නේ සංකතයක් විදිහටයි දකින්නේ. හ්ම්. ඒක හරියට මැජික් එකේ රහස දන්නවා වගේ. ඔබට මැජික් එක රස විඳින්න පුළුවන්. ඒත් ඔබ ඒකට රැවටෙන්නේ නැහැ. ආ මැජික් එකේ රහස දැන ගැනීම කියන උපමාවෙන් ඒක හොලට පැහැදිලි වෙනවා. ඒ වගේ උන්වහන්සේට රූපයේ සුන්දරත්වය හෝ අසුන්දරත්වය අගය කරන්න පුළුවන්. නමුත් ඒක නැතිවෙන નિરાයාස ප්‍රතික්‍රියාවට ඒ කියන්නේ ඇලීමට හෝ ගැටීමට හසු වෙන්න නැහැ. ඒකයි වෙනස. එතකොට අපි දැන් අර අභ්‍යන්තර කර්මාන්ත ශාලාව ඇතුළටම ගිහින් බලමු. මේ ක්‍රියාවලිය සිද්ධ වෙන විදිය. මූලාශ්‍රයේ ස්පර්ශය හෙවත් පස්සය ගැන හරිම ගැඹුරින් කතා කරනවා. ඒක නිකම්ම ඇහැට රූපයක් හමු වගේ සරල දෙයක් නෙවෙයි වගේ. ඔව් මෙතන තමයි ගැඹුරුම තැනක්. ස්පර්ශය කියන්නේ නිකම්ම ඇස, රූපය සහ විඥානීය කියන තුන එකට හමු විතරක් නෙවෙයි. එතකොට මූලාශ්‍රය උදානපාලියෙන් ගාථාවක් උපුටා දක්වනවා පුස්සන්ති පස්සා උපදින් පටිච්ච කියලා. ඊට තේරුම ස්පර්ශය සිද්ධ වෙන්නේ අප තුල පවතින උපදි පදනම් කරගෙනයි කියන එක. උපදි උපදි කියන්නේ අපි ඩැබිද අල්ලාගෙන ඉන්න දේවල්. අපේ අනන්‍යතාවයන්, අපේ මතවාද, අපේ අගයන්, අපේ ආඩම්බරකම්, අපේ බැඳීම් කියන මේ ඔක්කොම. ඒ කියන්නේ එකම සිදුවීම දෙන්නෙක් දැක්කත් ඒ දෙන්නාගේ උපදී හෙවත් පෞද්ගලික බඩු බාහිර වෙනස් නිසා ඒ දෙන්නාට දැනෙන ස්පර්ශය සම්පූර්ණයෙන්ම වෙනස්. හරියටම. කෙනෙක් Taman කැමති දේශපාලනඥයෙක්ව දැක්කම ඇති වෙන ස්පර්ශය නෙවෙයි, ඒ දේශපාලනඥයාට විරුද්ධ කෙනෙක්ට ඇති වෙන්නේ. රූපේ එක වුණාට ස්පර්ශය දෙකක්. හරියටම හරි. අන්නේ උපදී මත පදනම් වූ ස්පර්ශය නිසා තමයි වේදනාවක් වේදනාව හටගන්නේ. හරි. ඒ වේදනාවෙන් පස්සේ සංඥාව එනවා. ඒ කියන්නේ හඳුනා ගැනීම හෝ ලේබල් කිරීම. මෙතනදී මූලාශ්‍රය පෙන්වා දෙන කාරණය පුදුම සහගතයි. එහෙම කල්ද? අපි මතක තියාගන්නේ ඇත්තටම සිදුවුණු ගලාගෙන යන සිදුවීම නෙවෙයි ඒ ගලාගෙන යන සිදුවීමෙන් අපි කපාගෙන හදාගත්ත ස්ථිතික සලකුණක් හෙවත් නිමිත්තක් හරියට ගලාගෙන යන ගඟකින් වතුර බාල්දියක් පුරව ගන්නවා වගේ අපි gedire ගෙනියන්නේ ගඟ නෙවෙයි වතුර බාල්දිය විතරයි ඒක නම් මාරම රූපකයක් ඒ කියන්නේ මගේ මතකයේ තියෙන රණ්ඩුවක් කියන්නේ ඒ සිදුවීමේ සම්පූර්ණ වීඩියෝ පටයක් නෙවෙයි නෙවේ. ඒ ගලාගෙන ගිය කතාබහ කියන ගඟෙන් මම තෝරාගෙන පුරවගත්ත කේන්ති ගිය වචන ටික කියන වතුර බාල්දිය විතරයි. ඊට පස්සේ මම මගේ සම්පූර්ණ අනාගත ප්‍රතිචාරය ගොඩනගන්නේ ඒ විකෘති වෙච්ච නියදිය මත පදනම් වෙලා. ඊටාම නිවැරදි. අන්න ඒ ස්ථිතික බහුවිට යථාර්ථෙන් විකෘති වෙච්ච සංඥාව මත පදනම් වෙලා තමයි චේතනා සහ සංස්කාර හටගන්නේ. ආ මේකට තමයි බුදුරජාණන් වහන්සේ උදාන ගාථාවක ගහකාරක හැවත් ගේ සාදන්නා කියලා හැඳින්වුවේ. අතීතයේ අපිම හදාගත්ත විකෘති අර්ථකතන කියන සැලසුම් මත පදනම් වෙලා අපේ වර්තමාන සව අනාගත යථාර්ථය කියන ගේ ගුණනගෙන අන්ධ බලවේගය තමයි. මේක ඇත්තටම ගැඹුරුයි වගේම ටිකක් බයත් හිතෙනවා. අපි අපේම දුක හදන හැටි පිළිබඳ සම්පූර්ණ සිතියමක් වගේ මේක. ඉතින් වැදගත්ම ප්‍රශ්නය මේක කඩන්නේ කොහොමද? මේ චක්‍රය නවත්වන්නේ කොහොමද? මූලාශ්‍රයේ ක්‍රමානුකූල මාර්ගයක් ගැන කියනවා නේද? ඔව්. මාර්ගය ක්‍රමානුකූලයි එකපාරටම ගැඹුරු භාවනාවකට පණින්න බෑ. ඒකට අඩිතාලමක් ඕන. අඩිතාලමක්. ඒ අඩිතාලම තමයි දාණය සහ ශීලය. දාණයෙන් අපි අපේ තදින් අල්ලා ගැනීම ලෝභකම ටික ටික අතහරින්න පුරුදු වෙනවා. ශීලයෙන් අපි කාය වචන වලින් කරන රළු ක්‍රියා පාලනය කරගන්නවා. හරි. මේ දෙකෙන් වෙන්නේ අපේ හිතේ තියෙන ලොකුම රළුම කැළමිලි ගති නැති වෙලා හිත යම්කිසි සංසුන් මට්ටමකට එන එක. ඒක හරියට සියුම් ඉංජිනේරු වැඩක් කරන්න කලින් වැඩපොළ අස්පස් කරලා ලොකු කුණු ටික අයින් කරන ඕඩේ. ඒ කියන්නේ එදිනෙදා ජීවිතය අවුල් ජාලාවක් කරගෙන ඉඳලා දවසට පැයක් භාවනා කරලා මේ සියුම් ක්‍රියාවලිය දකින්න අමාරුයි. අමාරුයි. මුලින්ම ජීවිතේට යම් සංවරයක්, ස්ථාවර බවක් ඇති කරගන්න ඕන. අනිවාර්යෙන්ම. ඒ ස්ථාවර පදනම මත තමයි භාවනාව ගොඩනගන්න පුළුවන්. උදාහරණයකට ආනාපාන සතිය ගමු. විපස්සනාව සඳහා අපි අවධානය යොමු කරන්නේ හුස්ම කියන සංකල්පයට නෙවෙයි. එතකොට හුස්ම නාසයේ වැදෙනකොට දැනෙන අමු සංවේදනයන් වලට. ඒ කියන්නේ කටින උණුසුම් චලනය වගේ දේවල් වලට. මේවා නිරීක්ෂණය කරනකොට අර අපි කලින් කතා කරපු කර්මාන්ත ශාලාව මන්දගාමීව ක්‍රියාත්මක වන හැටි Tamanටම අහු වෙනවා. ආ ස්පර්ශය නිසා වේදනාවත් වේදනාව නිසා සංඥාවත් සංඥාව නිසා සංස්කාරත් හටගන්න ආකාරය Tamanටම ප්‍රත්‍යක්ෂව බලා ගන්න පුළුවන්. ඒක තමයි භාවනාව කියන විද්‍යාගාරය. හැබැයි අපි හැම වෙලාවෙම භාවනා කර කර ඉන්නේ නැහනේ. කාර්යබහුල ජීවිතයේදී, රස්සාවේදී, gederදී මේක පාවිච්චි කරන්නේ කොහමද? හිතන්නකෝ මම ඉන්නවා මට ප්‍රධානිය මට හිත රිදෙන විදිහේ ඊමේල් එකක් එවනවා. ඒ වෙලාවේ මේ දැනුමෙන් මට තියෙන ප්‍රයෝජනෙ මොකද්ද? ඒක තමයි නියම ප්‍රශ්නය. ඒක තමයි ඇත්තම ප්‍රායෝගික පුහුණුව. ඒ වෙලාවේ කරන්න තියෙන්නේ තත්පරයක ක්ෂුද්‍ර නැවතීමක් ඇති කරගන්න එක. තත්පරයක නැවතීමක්. ඔව්. ඊමේල් එක ලැබෙනවා ඒක තමයි ස්පර්ශය බඩ ඇතුලෙන් ගැස්සිලා යනවා කේන්තියක් එනවා ඒක තමයි වේදනාව ඒකම හිත කතාවක් හදනවා මෙයා මාව කපන්න හදන්නේ ඒක තමයි සංඥාව හැවත් නිමිත්ත හරි ඒක වෙනවා පුහුණුව කියන්නේ මේ ක්‍රියාවලිය වෙනකොටම ඒක දකින්න එක ආ මෙන්න වේදනාව ආවා. මෙන්න හිත කතාවක් හදනවා. ඒක නවත්වන්න ඕන නැහැ. ඒක වෙනවා කියලා දකින්න එක විතරයි කරන්න තියෙන්නේ. ඒ දැකීමත් එක්කම ඔබ ඒ නාට්‍යයේ නළුවෙක් වෙන එකෙන් මිදිලා නාට්‍ය බලන ප්‍රේක්ෂකයෙක් බවට පත්වෙන්න පටන් ගන්නවා. එතනයි නිදහසේ ආරම්භය තියෙන්නේ. ඒකනේ ප්‍රතික්‍රියා කරන එකයි ප්‍රතිචාර දක්වන එකයි අතර පුඩි ඉඩක් හදාගන්න එක. හරියටම. දැන් අපි තව ටික ගැඹුරට යමු. භාවනාව ගැඹුරු වෙනකොට මොකද වෙන්නේ? මූලාශ්‍රයේ හරිම වැදගත් දෙයක් කියනවා. මොකද්ද? භාවනාව ගැඹුරු වෙලා හිත සංසුන් වෙනකොට අපි පුරුද්දට අල්ලගෙන හිටපු අරමුණු සියුම් වෙලා නැති වෙලා යනවා. හුස්ම වගේ දේවල්. ඔව් හුස්ම සියුම් වෙනවා, සිතුවිලි නැති වෙලා යනවා, හිත නිමිති රහිත අනිමිත්ත බවට පත් වෙනවා. ගොඩක් භාවනා කරන අය මෙතනදී බය වෙනවා. අයියෝ මගේ අරමුණු නැති වුණා, මගේ භාවනාව කැඩුනා කියලා කලබල වෙනවා. ඒ කියන්නේ හැම වෙලේම මොකක් හරි දෙයක් අල්ලගෙන ඉන්න පුරුදු වෙච්ච කෙනාට අල්ලගෙන දෙයක් නැති වුනාම හරිත අගාධයකට වැටෙනවා වගේ දැනෙනවා ඇති. ඒක හරිම අපූරු විග්‍රහයක්. අනේ වැටෙනවට තියෙන බයම කෙලසක්. මූලාශ්‍රය උගන්වන්නේ ඒ අරමුණු නැතිවීම භාවනාවේ වැරදීමක් නෙවෙයි. ඒක ගමනේම කොටසක්. ඕ ඒක Nirodhe දෙසට යන ගමනේ ස්වභාවික පියවරක් කියලා පිළිගන්න කියලයි. ඒ නිස්සබ්දතාවය, ඒ හිස් බව එක්ක ඉන්න, ඒක සාක්ෂාත් කරන්න උත්සාහ කරන්න කියලයි. අලුතින් අරමුණක් හොයන්න දඟලන එක නෙවෙයි කලියුත්තේ. එසේනම් සරල දැකීමේ ක්‍රියාවේ ඉඳලා මනසේ සංකීර්ණ ක්‍රියාවලිය දක්වා තෘෂ්ණාව අපේ ලෝකයේ ගොඩනගන ආකාරය අපි විමසා බැලුවා. මේ කතා කරපු හැටියට පේන්නේ ගැටලුවයි විසඳුමයි දෙකම තියෙන්නේ එකම තැනක. ඒ කියන්නේ අපේ එදිනදා අත්දැකීම් ඇතුළෙමයි කියලයි. හරියටම හරි. මාර්ගය කියන්නේ ලෝකයෙන් පැනලා යන එක නෙවෙයි. මේ අභ්‍යන්තර ක්‍රියාවලිය අවබෝධ කර ගැනීමෙන් ලෝකයේත් එක්ක අපි ගනුදෙනු කරන විදිහ අපේ සම්බන්ධතාවය මූලිකම වෙනස් කර ගැනීමක්. අවසාන වශයෙන් සිතන්දට යමක් ඉතිරි කරමු. මූලාශ්‍රයේ තෘෂ්ණාව සහ එහි Nirodhaය එකිනෙකෙහි කඩපත් ප්‍රතිබිම්බ වගේ විස්තර කරනෝ නේද? ඕ. ඒවා ක්‍රියාත්මක වෙන්නේ එකම උපකරණය මත එකම වේදිකාවක. ඒ කියන්නේ ඇස, රූප, ස්පර්ශය, වේදනාව කියන දේවල් මතමයි. මේ නැඟ වෙන්නේ විමුක්තිය කියන්නේ දුරස්ත අద్භූත දෙයක් නෙවෙයි. අපේ දුකට හේතු වෙන ක්‍රියාවලියම මෙතනදී මේ මොහොතේදී කුසල විදිහට ආපසු හරවන එක කියලා. එසේනම් අපේ සාමාන්‍ය දෛනික අත්දැකීම් දිහා රැඩිකල් ලෙස වෙනස් වුණු අවධානයකින් බලන්න ඉගෙන ගැනීමම විමුක්තියට මඟ විය නොහැකිද? ආයිබෝවන් අද අපේ මේ ගැඹුරු විමසුම අපි පටන් ගන්නේ හරිම ප්‍රහේලිකාවක් වගේ ඇහෙන කාරණයකින්. අපි පදනම් කරගන්නා මූලාශ්‍රයේ ඒ කියන්නේ මහා සතිපට්ඨාන සූත්‍ර ඇසුරින් ලියවුණු ග්‍රන්ථයකේ කියවෙනවා දුකට හේතු වෙන තෘෂ්ණාව පටන් ගන්න තැනමයි ඒක නැති වෙන තැනක් තියෙන්නේ කියලා. හ්ම්. ඒක මුලින්ම ඇහුවම ටිකක් පරස්පර විරෝධී දෙයක් වගේ තමයි හිතෙන්නේ. සාමාන්‍යයෙන් අපේ පුරුද තමයි ප්‍රශ්නයක් තියෙන තැනකින් අයින් වෙන්න එකනේ. පැනලා යන එක. හැබැයි මේ ඉගැන්වීම කියන්නේ විසඳුම හොයාගන්න නම් ආපහු ප්‍රශ්නේ පටන් ගත්ත තැනටම යන්න ඕනේ කියලායි. හරියටම. ඉතින් අද අපේ මෙහෙයුම තමයි ඔය ප්‍රහේලිකාව විසඳන එක. තෘෂ්ණාව කියන මේ දේ ඇතරම මොකක්ද? ඒක කොහොමද අපේ මනස ඇතුලේ ක්‍රියාත්මක වෙන්නේ සහ විශේෂයෙන්ම නූතන කාර්යබහුල ජීවිතයක් ගත කරන කෙනෙක්ට මේක ප්‍රායෝගිකව තේරුම් අරගෙන ඒකෙන් මිදීම ගමනක් යන්න පුළුවන් කොහොමද කියලා ගැඹුරින් විමසා බලන එක. අපි මේ ගමන පියවරින් පියවර යමු. මොකද මේක මතු පිටින් තේරුම් ගන්න පුරුවන් දෙයක් නෙවෙයි. හොඳයි. එහෙනම් මුලින්ම පටන් ගමු තෘෂ්ණාව කියන සංකල්පයෙන්. මූලාශ්‍රය මේක හඳුන්වන්නේ සරලව ආසාව කියලා නෙවෙයි. ඒක හඳුන්වන්නේ හරියට සත්‍රු කඳවුරක් ඇතුලේ ඉඳගෙන හැමතොරතුරක්ම එළියට දෙන අභ්‍යන්තර ඔත්තුකරුවෙක් වගේ කියලා. ඒ උපමාවෙන්ම තේරෙනවා මේක කොච්චර සියුම් සහ බලවත්ද කියලා. ඔව්. ඔය ඔත්තුකරුවා කියන වචනේ ඊටාම වැදගත්. මොකද තෘෂ්ණාව කියන්නේ එකපාරක් ඇතිවිලා නැති වෙන දෙයක් නෙවෙයි. ඒක නිරන්තරයෙන්ම අපේ ඉන්ද්‍රිය දොරටු හරේම රැඳී ඉඳලා විමසිල්ලෙන් ඉන්නවා. මූලාශ්‍රයේ පැහැදිලිවම කියන ඔය තෘෂ්ණාව හටගන්නා සහ läගුම් ගන්නා තැන් තමයි ලෝකේ ප්‍රිය රූප සාත රූප කියලා. ඒ කියන්නේ ඇසට ප්‍රියමනාප රූප, කනට ප්‍රියමනාප ශබ්ද, නාසයට සුවඳ මේ වගේ අපේ ඉන්ද්‍රිය පිනවන දේවල්. උදේට කෝෆි එකේ සුවඳ දැනෙන මොහොතේ ඉඳන් කැමැතිම සින්දුවක් අහන මොහොත දක්වා මේ හැමතැනකම ඔය කියන ඔත්තුකරුවා ක්‍රියාත්මකයි කියන එකද? හරියටම ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ දොරටු හයෙන් ඇතුළට එන හැම ප්‍රියමනාප අරමුණකම තෘෂ්ණාව උපදින්නත් එකෙම läගගෙන ඉන්නත් පුළුවන්. මෙන්න මේකයි අර මුලින් කිව්ව ප්‍රහේලිකාවේ පළවෙනි කොටස. ගැටලුව තියෙන්නේ මේ දොරටු 6 තුල. මෙන්න මෙතන තමයි මට මූලාශ්‍රය හම්බුණු පුදුමම දේ. තෘෂ්ණාව හට ගැනීම ඒ කියන්නේ සමුදය විස්තර කරන වචන ටිකම පාවිච්චි කරලා තියෙනවා. ඒක නැතිවීම, ඒ කියන්නේ Nirodhiya විස්තර කරන්නත්. හරියට කණ්ණාඩියකින් එකම දේ අනිත් පැත්තට පේනවා වගේ. ඒකේ මොකක්ද අර්ථයටම අදහස් වෙන්නේ? ඒකෙන් කියවෙන්නේ විසඳුම හොයාගෙන වෙන කොහෙවත් යන්න අවශ්‍ය නැහැ කියන එකයි. ඇස් පියා ගන්නවත්, කන් වහ ගන්නවත්, ලෝකෙන් පැනලා යන්නවත් නෙමෙයි තියෙන්නේ. තෘෂ්ණාව යම් තැනක උපදීද, යම් තැනක läගගනීද, ඒ ස්ථාන ටිකම තමයි ප්‍රහාණය වන තැනත්, නිරුද්ධ වන තැනත් කියලා මූලාශ්‍රය පැහැදිලි කරනවා. ඒ කියන්නේ මේ ක්‍රියාවලිය සිද්ධ වෙන තැනම ඒ ක්‍රියාවලිය දිහා සිහියෙන් බැලුවොත් එතනමයි නිදහස තියෙන්නේ. ආ ඒ කියන්නේ ලෝකයේත් එක්ක ගනුදෙනු කරන එක නතර කරන එක නෙවෙයි ගනුදෙනු කරන විදිහේ සියුම් වෙනසක් කරන එකයි අවශ්‍ය වෙන්නේ. හැබැයි මේ ඉන්ද්‍රිය දොරටු 6 අතරින් මූලාශ්‍රයේ ඇසට පුදුම විදිහේ විශේෂ අවධානයක් දෙලවා. අයියේ. අනිත් ඉන්ද්‍රියන්ට වඩා ඇස මෙච්චර බලවත් ඇයි? ඒකට හේතු කිහිපයක් තියෙනවා. මිනිස්්‍ය පරිණාමයේදී ඇසට ලැබුණු ප්‍රමුඛතාවය ඊටාම ඉහළයි. මූලාශ්‍රය කියන සත්ව පරිණාමයේදී ඇහැ මුදුන්පත් වීම විශාලම ජයග්‍රහණයක් කියලා. ඒ හරහා මනසට එන දත්ත ප්‍රමාණය, ඒ කියන්නේ වර්ණ, හැඩකලා, චලනයන් වගේ දේවල් අතිවිශාලයි. ඒ නිසා තෘෂ්ණාව කියන ඔත්තුකරුවාට ක්‍රියාත්මක වෙන්න තියෙන ලොකුම සහ විචිත්‍රම ක්‍රීඩා පිට්ටනිය තමයි ඇස. ඉතින් මේ ඇස සම්බන්ධයෙන් මූලාශ්‍රය අන්ත දෙකක් ගැන කතා කරනවා. එක පෙත්තකින් දකින දකින හැම දෙයක් පස්සෙම යන ජීවිතය. ඔව්. ඒකට කියනවා දස්සන කාමය කියලා. දස්සන කාමයා. ඒ කියන්නේ රූප දැකීමේ ඇති දැඩි ආශාව. මේක තමයි කාම භෝගී ජීවිතයේ ඒකාන්තය. අනිත් අන්තය තමයි රූප පේන නිසානේ මේ ප්‍රශ්න ඔක්කොම කියලා හිතලා රූප දැකීමෙන් වැළකීම සඳහා ඇස් අන්ධ කර ගැනීම වගේ අන්තවාදී තපස් ක්‍රම. බුදුදහම මේ අන්ත දෙකම ප්‍රතික්ෂේප කරනවා. මොකද ඒ දෙකමෙන් වෙන්නේ නිවැරදි අවබෝධයට එන එක නෙවෙයි. එකකින් තෘෂ්ණාවට වහල් වෙනවා. අනිකෙන් Tamanටම වද දෙනවා. එතකොට මේ දෙකම නැති ප්‍රායෝගික මාර්ගය මොකද්ද? ඒක තමයි මධ්‍යම ප්‍රතිපදාව. එහෙමත් නැත්නම් ඉන්ද්‍රිය සංවරය. මූලාශයේ රහතන් වහන්සේ නමකගේ අපූර්ව උදාහරණයක් තියෙනවා මේක පැහැදිලි කරන්න. උන්වහන්සේට පුළුවන්ල පිළිකුල් සහගත දෙයක් දිහා බලලා ඒක පිළිකුල් නැති විදිහට දකින්න ඒ වගේම හිතේ යන ලස්සන දෙයක් දිහා බලලා ඒකේ ඇලෙන්නේ නැටුව අප්‍රේමනාප දෙයක් විදිහට දකින්න. ඒ කියන්නේ උන්වහන්සේට මානසික ශක්තියක්, රිද්දියක් තියෙනවා. ඒ කියන්නේ අරමුණේ වහලෙක් නොවි අරමුණ පාලනය කිරීමේ හැකියාවක්. හරියට රූපවාහිනියේ channel මාරු කරනවා වගේ තමන්ගේ මනසේ ප්‍රතිචාරය මාරු කරනවා. ඒක ඇත්තටම මානසික සුපිරි බලයක් වගේනේ. ඒක තමයි. පෘථග්ජනයා අරමුණට වහල් වෙනවා. රූපය ලස්සන නම් ඇලෙනවා. කැතනම් ගැටෙනවා. හැබැයි රහතන් වහන්සේ අරමුණ පාලනය කරනවා. ඒක තමයි ඉලක්කය. හරි. ওই රහතන් වහන්සේගේ උදාහරණය හරිම ආදර්ශවත්. හැබැයි ඒක අපිට සැතපුම් දහස් ගාණක් ඈතින් තියෙන ඉලක්කයක් වගේ දැනෙන්න පුළුවන්. දැන් මේ කතාබහ අහගෙන ඉන්න කෙනෙක් රැකියාවට යන පෞල් ජීවිතයක් ගත කරන කෙනෙක්. ඒ කෙනාට මේ ඉලක්කයට යන තියෙන පළවෙනි පියවර මොකක්ද? ආරණ්‍යගත වෙන්න බැහැනේ. අනිවාර්යයෙන්ම ඒකට තමයි මූලාශ්‍රයේ ඊටාම පැහැදිලි ක්‍රමානුකූල මාර්ගයක් පෙන්වලා දෙන්නේ. ඒක පියවර තුනකින් යුක්තයි. දානය, ශීලය සහ භාවනාව. අපි ඒක ටිකක් විස්තර කරගමු. දානේ කිව්වම අපි ඔලුවට එන්නේ සල්ලි හරි බඩු හරි දෙන එක. ඔව්. ඒක වස්තු දානය. හැබැයි මූලාශ්‍රයේ කියනවා අනන්ත අප්‍රමාණ විදිහට වස්තු දෙනවට වඩා અભේදානේ උතුම් කියලා. અભේදානය කියන්නේ අනුන්ට බියෙන් සැකෙන් තොරව ජීවත් වෙන්න ඉඩ දෙන එක. සතුන් නොමරා ඉන්න එක, සොරකම් නොකර ඉන්න එක, අනුන්ගේ ජීවිතවලට හිංසා පීඩා නොකර ඉන්න එක. මේක තමයි උසස්ම දාණය. ඒක හරිම ප්‍රායෝගිකයිනේ. ඒ කියන්නේ අපි පාරේ වාහනයක් පදවනකොට අනිත් රියදුරන්ට කරදරයක් නැති විදිහට පදවන එකත්, කාර්යාලයේදී අනුන්ගේ දේවල් හොරෙන් පාවිච්චි නොකර ඉන්න එකත් මේ හැම දෙම අභේදානයට අයිති. ඒක කෙලින්ම සම්බන්ධ වෙනවා ඊළඟ පියවරට. ඒ කියන්නේ ශීලයට නේද? හරියටම. ඔය කියන කායික සහ වාචික සංවරය තමයි ශීලය කියන්නේ. සමාජයට, Tamante අනුන්ට හිංසාකාරී වන ක්‍රියා සහ වචන වලින් වැළකීම. මේ ශීලය තමයි භාවනාවකට අවශ්‍ය කරන සංසුන් ස්ථාවර මානසිකත්වයට පදනම දාන්නේ. කලබලකාරී දූෂිත ජීවිතයක් මත ඉඳගෙන මනස සංසුන් කරන්න හදන එක හරියට කුණාටුවක් මැද ඉටිපැන්දමක් පත්තු කරන්න හදනා වගේ වැඩක්. හ්ම් ශීලයේනේ බාහිර කුණාටුව නතර කරලා ඊට පස්සේ තමයි භාවනාවෙන් අභ්‍යන්තර කුණාටුව නතර කරන්න පටන් ගන්නෙ. ඔව්. භාවනාවේදී තමයි අපි කෙලින්ම මනසත් එක්ක වැඩ කරන්නේ. මූලාශ්‍රයේ සමථ සහ විපස්සනා කියන භාවනා ක්‍රම දෙක ගැනත් සඳහන් වෙනවා. සමතයෙන් කරන්නේ හිත එක අරමුණක තියාගෙන తాවකාලිකව සංසුන් කරන එක විපස්සනාවෙන් කරන්නේ ඒ සංසුන් හිත පාවිච්චි කරලා යථාර්ථයේ ඇත්ත ස්වභාවය දකින එක මේ දානය, ශීලය, භාවනාව කියන මාර්ගය තමයි තෘෂ්ණාවෙන් මිදීමට ගිහි ජීවිතයකදී අනුගමනය කළ හැකි ප්‍රායෝගිකම සහ සම්පූර්ණ මාර්ගය. අපි දැන් තවත් ගැඹුරු තැනකට යමු. මූලාශ්‍රයේ තිබුණ මේ කොටස මගේ ඔළුව ටිකක් අවුල් කළා. ඒකේ කියවෙන අපි ප්‍රතිචාර දක්වන්නේ ඇත්තකම සිද්ධ වෙන දෙයට නෙමෙයි ඒ සිද්ධ වීම ගැන අපේ මනසේ තියෙන සංඥාවට හැමත් නැත්නම් හඳුනා ගැනීමට කියලයි. ඒක හරියට නිරන්තරයෙන් ගලාගෙන යන ගඟක එක මොහොතක ස්ථාවර ඡායාරූපයක් අරග ඒ ඡායාරූපය දිහා බලලා මුළු ගඟම ඒ වගේ කියලා හිතනවා වගේ දෙයක්. ඔව් ඒක ඊටාම ගැඹුරු සහ වැදගත් කරුණක්. ඔය කියන ඡායාරූපය තමයි නිමිත්ත කියන්නේ. එහි ප්‍රතිවිපාකය තමයි සැබෑ ගඟ. ඒ කියන්නේ සැබෑ සිදුවීම හැම තිස්සම වෙනස් වෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම දෙයක් වුණාට අපි ගබඩා කරගත්තු ඒ නිමිත්ත ඒ මතකය නিত্য සුඛ සුබ දෙයක් විදියට සලකනවා. මේ ගැටුම තමයි දුකට මුල. අපි අතීත මතකයක් කියලා හිතාගෙන ඉන්න ඇත්තටම සිදුණු දේ නෙමෙයි. ඒ සිදුවීමෙන් අපි කැමති අපේ පැවැත්මට ගැළපෙන විදිහට තෝරගෙන සංස්කරණය කරලා ගබඩා කරගත්තු සලකුණු ටිකක් විතරයි. හ්ම්. බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා ගේ සාදන්නා එහෙම නැත්නම් ගහකාරක දැක්ක කියලා කර ප්‍රකාශය සම්බන්ධ වෙන්නේ මෙතනට නේද? ඒ කියන්නේ ඔය කියන ඡායාරූප එහෙමත් නැත්නම් වැරදි සැලසුම් පාවිච්චි කරලා අපේ මුළු අත්දැකීම් ලෝකයේම ගොඩනගන කෙනෙක් ඉන්නවා වගේ දෙයක්ද? හරියටම. ඒ ගේ සාදන්නා කියන්නේ සංඛාරා, හෙවත් චේතනාවන්ට. මේ සංඛාර තමයි අර වැරදි සංඥා, ඒ කියන්නේ වැරදි සැලසුම් පාවිච්චි කරලා අපේ ප්‍රවැත්ම කියන ගේ ගොඩනගන්නේ. මූලාශ්‍රයට අනුව සංකාර කියන්නේ අන්ධ බලවේගයක්. ඒකට ඇස් පේන්නේ නැහැ. ඒක තමන්වම පෝෂණය කරගන්නවා. සංකාර විසින්මයි සංකාර මවන්නේ කියලා කියන්නේ ඒකයි. ඒක ටිකක් බය හිතෙන දෙයක්. ඒ කියන්නේ අපි මේ ජීවත් වෙන්නේ අපිවත් නොදැන අපේම මනසේ අන්ධ කොටසක් විසින් වැරදි සරසුම් පාදිච්චි කරලා හදපු හිරගියක් ඇතුළේද. අපි මේක හිතාමතා කරන දෙයක්ද නැත්නම් මේක අපේ පාලනයෙන් තොරව සිද්ධ වෙන දෙයක්ද? ඒක තමයි වැදගත්ම ප්‍රශ්නය. මේක අපි දැනුවත්ව කරන දෙයක් නෙමෙයි. මේක අවිද්‍යාව නිසා, නොදැනුවත්කම නිසා සිද්ධ වෙල ස්වයංක්‍රීය ක්‍රියාවලියක්. හරියක පරිගණකයක පසුබිමින් ක්‍රියාත්මක වෙන වැඩසටහනක් වගේ. අපි ඒක ගැන දන්නේවත් නැහැ. හැබැයි ඒක අපේ මුළු අත්දැකීමම පාලනය කරනවා. මේ ගෙය හැදීමෙන් මිදෙන්නක තියෙන එකම මඟ විපස්සනාව තුළින් මේ ක්‍රියාවලිය දිහා සිහියෙන් බලලා සංඥාවේ මායාව සහ සංඛාරවල අන්ධ බව තේරුම් ගැනීමයි. ඉටිනොයේ සංඛාර කියන අන්ධ ගෘහ නිර්මාණ ශිල්පිය වැඩපටන් ගන්න මොහොතක් තියෙන්න එපයි. මූලාශ්‍රයේ සම්පස්සය එහෙමත් නැත්නම් ස්පර්ශය ගැන කතා කරනවා. ඒක සරල ගැටීමක් වගේ ඇහුණට මේ මුළු ක්‍රියාවලියම පටන් ගන්න කොකා ගැහෙන තැන එතන වගේ. ඔව්. ස්පර්ශය කියන්නේ ඉන්ද්‍රිය උදාහරණයක් විදිහට ඇස අරමුණ, ඒ කියන්නේ රූපය සහ විඥාණය, ඒ කියන්නේ දැනගැනීම කියන තුනම එකට එකතු වෙන මොහොත. ඒක හුදු භෞතික ගැටීමක් නෙමේ, මෙතන තමයි වැදගත්ම දේ. මූලාශ්‍රයට අනුව මේ ස්පර්ශය කියන දේ හැඩගැසෙන්නේ අපේ උපදිමත පදනම් වෙලයි. පුසන්ති පස්සා උපදින් පටිච්ච කියලා කියන්නේ ඒකයි. උපදි ඒ කියන්නේ මොනවද? ඒක අපේ එදිනෙදා ජීවිතයට සම්බන්ධ වෙන්නේ කොහොමද? උපදි කියන්නේ අපේ ගැඹුරු බැඳීම්, අගයන්, ආඩම්බරකම්, මාන්නය අතීතයේ ඉඳන් අපි කරේ පියාගෙන යන හනමිටි ටික. ඒ කියන්නේ අපි ලෝකය දකින්නේ ඒකේ තියෙන විදිහට නෙමෙයි. අපේ ඔය උපදි කියන පෙරහන ෆිල්ටර් එක හරහා. මට උදාහරණයක් එක්ක ඒක පැහැදිලි කරන්න පුළුවන්ද? මම කමෙන්ට් එක දකිනවා. එක කෙනෙක්ගේ ආත්ම අභිමානය, ඒ කියන්නේ එයාගේ උපදිය බැඳිලා තියෙන්නේ මම හැමෝම පිළිගන්න බුද්ධිමත් කෙනෙක් කියන අදහසට. එයාට ඒ කමෙන්ට් එක දැනෙන්නේ පෞද්ගලිකව ඇල්ල කරපු මාරු පහරක් වගේ. එයාට දවස් ගාණක් නිින්ද යන්නේ නැහැ. අනිත් කෙනාට එහෙම විශේෂ බැඳීමක් නැහැ. එයා ඒක දකින්නේ තවත් එක මතයක් විදිහට. එයා ඒක දිහා බලලා උඩට ස්ක්‍රෝල් කරලා යනවා. බලන්න බාහිර සිදුවීම එකයි ඒත් උපදි කියන අභ්‍යන්තර පෙරහන නිසා සම්පූර්ණම වෙනස් චිත්තමය යථාර්ථ දෙකක් නිර්මාණය වුණා. ඒක හරිම පැහැදිලි. ඒ කියන්නේ අපේ ප්‍රතිචාර තේරුම් ගන්න නම් අපි මුලින්ම අපේම බැඳීම්, අපේම ওই කියන හනමිටි ටික තේරුම් ගන්නම ඕන. භාවනාවේදී අභියෝගාත්මක වෙන්නේ ඔන්න ඕක වෙන්නේ නැති. අනිවාර්යෙන්ම විපස්සනාව වඩනකොට ඔය උපදි ටික ගැලවිලා මතු පිටට එනවා. හරිම වේදනාකාරී විදිහට තමන්ගේ චරිත ලක්ෂණ, තමන්ගේ තරහව, තමන්ගේ මාන්නය පැහැදිලිව පේන්න ගන්නවා. එක්ක ශාරීරික වේදනාව නිසා භාවනාව කැඩෙනවා. නැත්තම් එළියෙන් එන පොඩි ශබ්දයක් දරා ගන්න බැරුව යනවා. නැත්තම් එකම සිතුවිල්ලක් ඇවිත් හිර වෙනවා. ඒ මතුවෙන්න තමන්ගේ ප්‍රධානම උපදිය. ඒක දරාගන්න බැරිව තමයි ගොඩක් අය භාවනාවෙන් අයින් වෙන්නේ. හැබැයි ඒ මොහොත දරාගන්න ඒ උපදිවල ඇත්ත ස්වභාවය අවබෝධ කරගත්තොත් තමයි ගමනේ ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි අද මේ කතා කරපු හැමදේම එකට එකතු කළොත් අපිට මොන වගේ චිත්‍රයක් තමයි වෙන්නේ? අපි තෘෂ්ණාව කියන අභ්‍යන්තර ඔත්තුකරුවාගෙන් පටන් අරගෙන අපේ මනසේ තුලේ ඉන්න අන්ධ ගෘහ නිර්මාණ ශිල්පියෙක් වැරදි සැලසුම් පාවිච්චි කරලා අපේ මුළු අත්දැකීම් ලෝකෙම ගොඩනගෙන හිටි දක්වා ලොකු ගමනක් ආවා. මේ සියල්ලෙන් අපිට ගන්න තියෙන ප්‍රධානම පණිවිඩය තමයි නිදහස ලැබෙන්නේ බාහිර ලෝකය වෙනස් කිරීමෙන් නෙමෙයි ලෝකය දකින්න සහ ඒට ප්‍රතිචාර දක්වන අපේ අභ්‍යන්තර ක්‍රමීය වෙනස් කිරීමෙන් කියන එක අර මුලින්ම කිව්වා වගේ ගැටලුව හටගන්න තැනමයි විසඳුමක් තියෙන්නේ තෘෂ්ණාව හටගන්න ඇස කන නාසය ආදී ඉන්ද්‍රියන් සහ රූප ශබ්ද ගන්ධ ආදී අරමුණු තුලමයි තෘෂ්ණාවේ නිරෝධයත් සිද්ධ වෙන්නේ වෙන තැනක නෙමෙයි දානය ශීලය සහ භාවනාව කියන අර ක්‍රමානුකූල මාර්ගය හරියට අර අභ්‍යන්තර ගෙය සාධන්නා ගඩොලින් ගඩොල බිඳ දැමීමේ ක්‍රියාවලියක් වගේ. ඒක එහෙමයි. ඒ කියන්නේ අපේ සංඥා සහ සංකාරා විසින් ලෝකීය වර්ණ ගන්වන්නට කලින් දේවල් පවතින සැටියෙන්ම ඒ කියන්නේ යථාභූතද දැකීමට ඉගෙන ගැනීමයි මේ ගමන. ඒක අපිව හරිම ගැඹුරු සිතුවිල්ලක් එක ඉතුරු කරනවා. අපේ සම්පූර්ණ අත්දැකීම් ලෝකෙම වැරදි සංඥා කියන වැරදි සැලසුම් මත පදනම්ව අන්ධ සංඛාරා කියන අන්ධ ගෘහ නිර්මාණ ශිල්පියෙක් විසින් ගොඩනැගුවක් බව මූලාශ්‍රයෙන් කියවෙනවා. එසේනම් අපි මුළු ජීවිත කාලයම වැය කරමින් ඒ නිවස තව තවත් අලංකාර කිරීමට ඒකට තව තවත් බඩු එකතු කිරීමට උත්සාහ කරනව වෙනුවට මොහොතකට ගොඩනැගීමේ ක්‍රියාවලිය නවත්වා නිවසේ ඉදිවීමට නියමිතව තිබු හිස් භූමිය දෙස ඒ කියන්නේ කිසිවක් ගොඩනැගීමට පෙර තිබු සැබෑ තත්ත්වය දෙස බැලුවොත් අපට කුමක්නම් සොයාගත හැකි වේවිද? අද අපි විමසා බලන්නේ මහා සතිපට්ඨාන සූත්‍රය පදනම් කරගත් දේශනාවලියක කොටසක්. නූතන ගිහි සාධකයාගේ කාර්යබහුල ජීවිතයේට මේ ගැඹුරු ධර්මීය වඩාත් ප්‍රායෝගිකව ගලපා ගන්නේ කොහොමද කියන එකයි අපි බලන්නේ. හ්ම් මහිතන්නේ ව්‍යුක්ත දහම් කරුණු සහ නූතන ජීවිතය අතර පාලමක් ගොඩනැගීමෙන් මේ දේශනාවේ බලපෑම තවත් ගොඩක් වැඩි කරගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් බලන්න දේශනාවේදී තෘෂ්ණාව හට ගැනීම සහ Nirodhe ගැන කතා කරනකොට ඇස කන වගේ ඉන්ද්‍රියන් මුල් කරගෙන අර යම් තැනක උපදීද යම් තැනක läගගනීද කියන කාරණේ හරීම ගැඹුරින් විග්‍රහ කරනවා. ඒක දාර්ශනිකව ඊටම ප්‍රබලයි. ඒත් ඒත් එදිනෙදා ජීවිතයේදී මේක දැනෙන්නේ කොහොමද කියන එක නේද? හරියටම. දේශනාව අහන කෙනෙක් උදේ ඉඳන් රැවණකම් සමාජ මාධ්‍යයේ රැකියාවේ පීඩණය පවුලේ ප්‍රශ්න එක්ක ගැටෙන කෙනෙක්. ඔව් ඉතින් එයාට මේ ඇසෙහි හටගනි ඇසෙහිම නිරුද්ධ වේ කියන කාරණය තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගන්න ටිකක් අමාරු වෙන්න පුළුවන්. ඒක තමයි. දේශනාවේ උදාහරණ සම්භාව්‍යයි හරවත්. ඒක ප්‍රශ්නයක් නෑ. ඒත් ඒ උදාහරණයි අපේ අද දවසේ ඩිජිටල් අත්දැකීමයි අතර පොඩි පරතරයක් තියෙනවා වගේ දැනෙනවා. එහෙමනම් අපි කොහොමද මේ පරතරය නැති කරන්නේ? මේ හරයාත්මක ධර්ම කරුණු පැහැදිලි කරන්න සමකාලීන එදිනෙදා ජීවිතයේ සමීප අවස්ථා යොදා ගන්න ඕනේ කියන එකද? ඔව්. අපේ ඉන්ද්‍රියන් 6 නූතන ලෝකයේදී නොනවත්වාම උත්තේජනීය වෙන හැටිත් අර හටගන්නා තැනම නිරුද්ධ කියන ධර්මතාවය ඒ මොහොතේදීම ක්‍රියාත්මක වෙන හැටිත් පෙන්වන්න වෙනවා. උදාහරණයක් එක කතා කළොත් හරි මේම හිතමු. දේශනාවේ ඇස ඒ කියන්නේ චක්කු ගැන කතා කරනකොට පොදුවේ පිය රූප ගැන කතා කරනවා. ඒක හොඳයි. නමුත් අපි ඒ වෙනුවට Instagram post එකක් ගනිමු. ආ ඒක නම් අද හැමෝගෙම ජීවිතයේ කොටසක්. ඒකනේ කෙනෙක් තමන්ගේ ෆෝන් එකේ තිරේ දිහා බලන් ඉන්නවා ලස්සන දියල්ලක ෆොටෝ එකක් දකිනවා ඒක තමයි පිය රූපය. ඒ මොහොතේම ආසයි මෙතනට යන්න කියලා තෘෂ්ණාව කඩගන්නව නේද? අනිවාර්යයෙන්ම. දැන් සුන්ත්‍රී කියන විදිහට ඒ තෘෂ්ණාව හටගත්තේ කොහෙද? ඇසෙහි. ඉතින් නිරුද්ධ වෙන්න ඕනෙත් එතනමයි. ඒක හරිම ප්‍රබලයි. මොකද එතෙන්දී Nirodhe කියන්නේ Instagram account එක delete කරන එකවත්, phone එක විසි කරන එකවත් නෙවෙයි කියලා පැහැදිලි වෙනවා. හරියටම. ඒ මොහොතේ තමන්ගේ සිතේ හටගත් ආසාව, ඒ තෘෂ්ණාව, ඒ මොහොතේම සිහියෙන් දැකීමයි Nirodhe කියන එක. ගොඩක් දෙනෙක්ට ඒක අලුත් අදහසක් වෙන්න පුළුවන්. විසඳුම තියෙන්නේ බාහිර ලෝකය වෙනස් කරන එක නෙවෙයි, තමන්ගේ ප්‍රතිචාරය දකින්න එක කියලා තේරෙනවා. ඒකම තමයි. තවත් උදාහරණයක් ගමු. දේශනාවේදී අපේ නැඹියවන් ඒ කියන්නේ උපදි මත ස්පර්ශය සම්පස්සේ සකස්සන හැටි කතා කරනවා. ඒක පැහැදිලි කරන්න රැකියාවට ආධාර ඊමේල් එකක් ගමු. හරි. ප්‍රධානියාගෙන් ඊමේල් එකක් එනෝ can we talk about the project report කියලා දැන් තමන්ගේ රැකියාව ගැන අනාරක්ෂිත බවක් බයක් වගේ උපදී එකක් තියෙන කෙලෙක්ට මේ පණිවිඩ දැනෙන්නේ තර්ජනයක් විදිහට. අයියෝ මම මොකක් හරි වැරද්දක් කළා දන්නේ නැහැ කියලා හිතෙනවා. ඔව්. ඒක දුක්ඛ සහගත ස්පර්ශයක්. ඒත් ඒත් අභිලාෂකාමී Taman ගැන විශ්වාසයක් තියෙන කෙනෙක්ට, ඒ එහෙම උපදිලියක් තියෙන කෙනෙක්ට ඒ එකම ඊමේල් එක දැනෙන්න පුළුවන් අවස්ථාවක් විදිහට හොඳයි මගේ අදහස් ඉදිරිපත් කරන්න chance එකක් කියලා හිතෙන්න පුළුවන්. ඒක සැපසහගත ස්පර්ශයක්. එතකොට බලන්න පණිවිඩේ එකයි. වචන ටික එකයි. නමුත් අපේ ඇතුලේ තියෙන නැඹියාවන් මත ස්පර්ශය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. මේ වගේ නූතන කාර්යාලී උදාහරණ කරහා ඒ ගැඹුරු ධර්ම කරුණු ගිහි පුද්ගලයාට වඩාත් සමීප සහ ප්‍රායෝගික වෙනවා. ඔව් ඒ උදාහරණ වලින් පේනවා අපි යම් දෙයක් දිහා බලන විදිහ කියන අපේ සංඥාව කොයිතරම් ඉක්මනට තෘෂ්ණාවට හෝ ගැටීමට හේතු වෙනවද කියලා. හ්ම් දේශනාවේදී මේ සංඥාව සහ ඇත්ත යථාර්ථය අතර වෙනස ගැනත් හරිම ගැඹුරින් කතා කරනවා නේද? ඔව්. ඒක තමයි දේශනාවේ තවත් ප්‍රධාන හරයක්. ෆ්ලීටිං ඒ කියන්නේ නිරන්තරයෙන් වෙනස් වන යථාර්ථයෙන් අපි කොහොමද ස්ථිතික සංඥා, ලේබල් ගොඩනගා ගන්න කියන එක. අර වඩුව ලිය මත තබන සලකුණ විශ්වාස කරනවා මිසක් නිරන්තරයෙන් වෙනස් වෙන ලියේ ඇත්ත ස්වභාවය විශ්වාස කරන්නේ නැහැ කියන උපමාව හරිම ප්‍රබලයි. එතනදිත් අර කලින් ප්‍රශ්නෙම එනවා. මම මේක බුද්ධිමය වශයෙන් තේරුම් ගත්තට දැන් මොකද්ද කරන්නේ කියන එක. හරියටම. හිතන්න කෙනෙක් Tamanගේ සහකරුව හෝ සහකාරියෙක්ට තර්ක කරනවා. ඒ තර්කයට පදනම් වෙන්නේ ඔයා හැමදාම මෙහිමයි කියන මතකයක්. ඒ කියන්නේ අතීත සිදුවීම් ගොන්නකින් හදාගත්තු සංඥාවක්. ඒ වෙලාවට වඩුවගේ උපමාව මතක් වුණත් ඒකෙන් ඒ මොහොතේ ඇතිවෙන කේන්තිය පාලනය කරගන්න ලොකු උදව්වක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ සංකල්පය නිකම්ම තේරුම් ගන්නම වෙනුවට ඒක ප්‍රායෝගික අභ්‍යාසයක් බවට පත් කරගන්න උදව් කරන්නේ කොහොමද කියන එක. ඕ ඒකට පැහැදිලි පියවරෙන් පියවර ක්‍රමවේද හඳුන්වා දෙන්න පුළුවන්. ඒ කොහොමද? ගිය සාධකයාට දවස පුරා යථාර්ථය සහ තමන්ගේ මතකයේ ගබඩා වුණු සංඥා අතර වෙනස නිරීක්ෂණය කරන්න පුළුවන් වෙන්න ඕනේ. අපි ඒකට කියමු මතකය සහ මොහොත අභ්‍යාසය කියලා. මතකය සහ මොහොත. ඔව් හිතන්න අර අලින් උදාහරණය වගේ ප්‍රබල චිත්ත වේගයක් ඇති වෙනවා මගේ ප්‍රධානීය ආයත් මට දොස් කියනවා කියලා. අර ආයත් කියන වචනේ මේ එන්නේ මතකයෙන්. ඒක තමයි සංඥාව. ඒ වෙලාවට මොකද්ද කරන්න පුළුවන්? ඒ මොහොතේ තත්පරයකට නැවතිලා තමන්ගෙන්ම මේ මහන්න පුළුවන් මම මේ ප්‍රතිචාර දක්වන්නේ මේ මොහොතේ කියන වචනවලටද නැත්තම් දොස් කියන ප්‍රධානිය ගැන මගේ මතකයේ ගබඩා වෙලා තියෙන සංඥාවටද ආ ඒ ප්‍රශ්නය අහන එකෙන්ම අපි අර ප්‍රතික්‍රියාශීලී මානසිකත්වෙන් මිදිලා නිරීක්ෂණශීලී මානසිකත්වයකට එනවා ඒක තමයි ඒකෙන් වියුක්ත සංකල්පයක් සුජු ඒ මොහොතේම කරන්න පුළුවන් විමර්ශනයක් බවට පත් වෙනවා. ඒ මතකය සහ මොහොත අභ්‍යාසය නම් ඇත්තටම ගොඩක් ආදාළයි. මටත් මතකයි දවසක් මගේ යාළුවෙක් කියපු දෙයකට මම එකපාරටම තරහින් ප්‍රතිචාර දැක්ුවා. පස්සේ කල්පනා කරද්දි මට තේරුණේ මම ප්‍රතිචාර දක්වලා තියෙන්නේ එයා ඒ වෙලාවේ කියපු දෙයට නෙවෙයි, අතීතයේ වෙච්ච සිදුවීමක් ගැන මගේ මතකයට, මගේ සංඥාවට කියලා කියලා. ඔව්. ඒ වෙනස දකින්න එකම ලොකු නිදහසක්. ඒකෙන් අර ස්වයංක්‍රීයව සිදුවන ප්‍රතිචාර දක්වීමේ රටාව කඩන්න පුළුවන් වෙනවා. ඒක තමයි වෙන්න ඕන. තව ක්‍රමයක් තමයි දිනපොත සටහනක් තියාගන්න එක. දිනපොතක්. ඔව්. දවස අවසානයේ දවසේදී සිදුවුණු යම් සංවාදයක් මතක් කරගන්න කියලා සාධකයට යෝජනා කරන්න පුළුවන්. පළමුව තමන්ට මතක විදියට සිදුවුණු දේ. ඒ කියන්නේ තමන්ගේ සංඥාව හෝ කතාව ලියන්න. හරි. ඊට පස්සේ ඒ කතාවෙන් තමන්ගේ අර්ථකථන වලින් තොරව එහි තිබුණු සංවේදී තොරතුරු විතරක් මතක් කරන්න උත්සාහ කරන්න. ඇසුණු වචන, කටහඬේ ස්වරය, දැකපු දේවල්, පරිසරය වගේ දත්ත පිට. ආ කතාව සහ දත්ත අතර වෙනස නිරීක්ෂණය කරන එක ඒකෙන් තමන්ගේ මනස කොහොමද යථාර්ථයට තමන්ගේම අර්ථකතන එකතු කරන්න කියලා පැහැදිලිව පේනවා නේද? ඔව්. ඒක හරියට දාර්ශනික සංකල්පයක් පරීක්ෂණාත්මක පුහුණුවක් බවට පත් කරනවා වගේ. මේ වගේ ප්‍රායෝගික අභ්‍යාස හරහා සංඥාව කියන සංකල්පය පොතේ තියෙන වචනයක් වෙනුවට තමන්ගේ ජීවිතයේ අත්දැකීමක් බවට පත් වෙනවා. මේ වගේ in the moment අභ්‍යාස ගැන කතා කරද්දී මට දේශනාවේ භාවනාව ගැන කියවෙන කොටස මතක් වෙනවා. එතනදීත් නූතන ගිහි සාධකයට යම් බාධකයක් මතුවෙන්න පුරවන් නේද? අනිවාර්යෙන්ම දේශනාවේදී සංකල්පය පඤ්ඤත්තේ සහ යථාර්ථය සංස්කාරය වැනි භවනා අරමුණු අතර වෙනස ඊටාම මැනවෙන් පැහැදිලි කරනවා. ඕ ආනාපාන සතිය ගැන කතා කරද්දී හුස්ම කියන සංකල්පය කෙරෙහි ඒ කියන්නේ සමත පැත්තට සහ හුස්මේ උණුසුම චලනයේ වැනි සංවේදනා කෙරෙහි විපස්සනා පැත්තට අවධානය යොමු කිරීම ගැන සඳහන් වෙනවා. ඒක තිතාම ගැඹුරුයි. නමුත් පොල්ගසකට නගින විට හෝ අශ්වේකු පදින විට භාවනා කළ නොහැකියයි වගේ උදාහරණයක් එනවා. එතන තමයි ගැටලුව තියෙන්නේ. නූතන සාධකයකට ඒක ඇහුනම මට දවසට විනාඩි 10කට නිහඬ තැනක්වත් හොයාගන්න බැරි එකේ මේ ගැඹුරු සමාධි කොහොම ලබන්නද කියලා හිතෙන්න පුළුවන්. මේක මට ගැලපෙන්නේ නෑ කියලා හිතෙන්න පුළුවන්. දේශනාවේ පසුබිම පැවිදි ජීවිතයට බරවීම නිසා ගිහි ජීවිතයේ යථාර්ථයෙන් ඒක ටිකක් දුරස් වෙන්න ඉඩ තියෙනවා. එහෙමනම් මේ භාවනා උපදෙස් භික්ෂුවකගේ රේඛීය මාර්ගයක් විදියට ඉදිරිපත් කරනා වෙනුවට කාර්යබහුල ජීවිතයක් කලමලාකරණය කරගන්න තියෙන නැම්මේශීලී මෙවලම් කට්ලයක් විදියට නැවත ඉදිරිපත් කළ යුතු රීෆ්‍රේම් කරන්න ඕන. ඒ කියන්නේ මෙහි හරය ඒ කියන්නේ සංවේදනා සහ මනසේ ප්‍රතිචාරය දැකීමේ කුසලතාව ඕනෑම අවස්ථාවක තප්පර 30ක් වුණත් පුහුණු කරන්න පුරුවන් කියලා අවධානය කරන එක. ඔව්. එදකොට තමයි නූතන ජීවිතයේ ආතතිය අඩු කර ගැනීමට සහ චිත්තවේග පාලනයට ශ්‍රීජු සම්බන්ධයක් ගොඩනගන්නේ. අශ්වේකෝ පදින විට භාවනා කළ නොයකී කියනව වෙනුවට අපිට මෙහෙම කියන්න පුරුවන්. කොහොමද? කලබලකාරී රැස්වීමක් මැද ගැඹුරු සමාධි භාවනාවක් කරන්න බැරි වුණාට ඒ භාවනාවේ මූලික කුසලතාවේ පුහුණු කරන්න පුරුවන්. අපි එකට කියමු ක්ෂුද්‍ර භාවනාව කියලා. ක්ෂුද්‍ර භාවනාව ඒක තව ටික පැහැදිලි කළොත් රැසීම මැඩ නැත්නම් වාහන තදබදයක එන්නකොට 100න් හුස්මක් ගන්න. තමන්ගේ දෙපතුල් පොළොට ස්පර්ශ වෙන සංවේදනය කියන්නේ පටවි ධාතුව. මොහොතකට දැනෙන්නේ එච්චරයි. ආ ඒකෙන් වෙන්නේ විසිරුණු සිත නැවත වර්තමානියට ගේන එක. ඒක තමයි. මේක භාවනාවේ ක්ෂුද්‍ර මාත්‍රාවක්. මේකෙන් කියවෙන්නේ නෑ විධිමත් භාවනාව අනවශ්‍යයි කියලා. නමුත් විධිමත් භාවනාවට වෙලාවක් නැති කෙනෙක්ට මේ කුසලතාවයේ ජීවිතේ ඕනෑම මොහොතක පවත්වාගෙන යන්න පුළුවන් කියන පණිවිඩය ලැබලවා. ඒක ගොඩක් වැදගත්. මොකද එතකොට භාවනාව කියන්නේ පැදුරක් උඩ කරන දෙයක් විතරක් නෙවෙයි ජීවිතයේ ඕනෑම මොහොතක පාවිච්චි කරන්න පුළුවන් මානසික මෙවලමක් බවට පත්වෙනවා. අනිවාර්යෙන්ම. දේශනාවේ කියවෙන විපස්සනා කොටසත් මේ විදිහටම ප්‍රායෝගික කරන්න පුළුවන්. හුස්මේ සංවේදනය, ඒ කියන්නේ සිසිල හෝ උණුසුම කෙරෙහි අවධානය යොමු කිරීම යෝගියෙකුගේ උසස් පුහුණුවක් විදිහට විතරක් දකින්නවා වෙනුවට සිතුවිලි අතර අතරමං වෙන්න තියෙන ඍජු ප්‍රතිවිරෝධයක් විදිහට පැහැදිලි කරන්න පුළුවන්. හරියටම වැඩ අවසන් කළ යුතු දිනයක් ගන්න සිතුවිලි දහහකින් මනස පිරීලා තියෙන වෙලාවක හුස්මේ සිසිල හෝ උණුසුම දැනෙන කියන උපදේශ. ඕ. ඔබව වර්තමාන මොහොතේ ශාරීරික යථාර්ථය පිහිටුවල කාංසාව දනවන සිතුවිලි චක්‍රයේ බිඳ දමන ප්‍රායෝගික මෙවලමක් වෙනවා. එතකොට ඒක වෙන්නේ වියුක්ත ඉගැන්වීමක් නෙමෙයි ආතතිය කලමනාකරණය කරගන්න තියෙන ප්‍රායෝගික උපක්‍රමයක්. ඔව්. ඒ ප්‍රවේශයේ තුنين මේ ගැඹුරු ධර්මය ඔවුන්ගේ ජීවිතයෙන් දූන්තර ජීඳයක් නොව ජීවිතයට ශක්තියක් වන ජීවිතය හා බැඳුණු දෙයක් බවට පත්වෙනවා. එසේනම් අද අපේ මේ සාකච්ඡාව සාරාංශගත කළොත් මෙම ගැඹුරු දේශනාවලිය නූතන ගිහි සාධකයාට වඩාත් ප්‍රායෝගික කරගැනීම සඳහා යෝජනා තුනක් ඉදිරිපත් වුණා. පළමුව ත්‍රිෂ්ණාව වගේ ව්‍යුක්ත දාර්ශනික සංකල්ප පැහැදිලි කරන්න Instagram හෝ කාර්යාලයේ ඊමේල් වැනි නූතන අත්දැකීම් සමග සුජීව සම්බන්ධ කිරීම දෙවනුව සංඥාව සහ යථාර්ථය අතර වෙනස හුදෙක් බුද්ධිමය අවබෝධයක් ලෙස පවත්වාගෙන යනව වෙනුවට අර මතකය සහ මොහොත අභ්‍යාසය හෝ දිනපොත සටහන් වැනි නිශ්චිත ප්‍රායෝගික අභ්‍යාස හඳුන්වා දීමෙන් එය ජීවමාන අත්දැකීමක් බවට පත් කිරීම. දෙවනුව භාවනාව යොදාගත් හැකි නම්මිශීලී මෙවලම් කට්ලයක් ලෙස ඉදිරිපත් කිරීම. ඔබගේ කෘතිය තවදුරටත් දියුණු කරගැනීමට මෙම කරුණු උපකාරී වේවි කියා අපි විශ්වාස කරනවා. මේ යෝජනා ක්‍රියාත්මක කරලා වැඩි දියුණු කරපසු නැවතත් අප වෙත ඉදිරිපත් කරන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. හොඳයි. අද අපි බලමු ඔබ එවලා තිබුණු මහා සතිපට්ඨාන සූත්‍ර දේශනා මාලාවේ පිටු 35 ඉඳන් 82 දක්වා කොටස. විශේෂයෙන් මේ ගැඹුරු කරුණු නූතන ගිහි ජීවිතයට කොහොමද ගලපගන්නේ? තවත් ශක්තිමත් කරගන්නේ කොහොමද කියන එක ගැනයි කතා කරන්නේ. ඔව් මටත් ඒක කියවගෙන යද්දී මුලින්ම හිතුණ දෙයක් තමයි තෘෂ්ණාව, නිරෝධය වගේ ගැඹුරු සංකල්ප තියෙනවනේ. ඒවා නූතන ගිහි ජීවිතේ දෛනික අත්දැකීම් එක්ක සෘජුවම සම්බන්ධ කිරීම. ප්‍රමාණවත් නෑ මගේ ඒ නිසා ප්‍රායෝගික අදාළත්ව ටික කඩු වෙන්න පුළුවන්. ඒක හරියදම හරි. මොකද දේශනා මාලාවේ තෘෂ්ණාව කියන්නේ මොකක්ද? ඒක හටගන්නේ කොහොමද ආයතන 6? හ්ම්. නිරුද්ධ වෙන්නේ කොහොමද කියන එක pāli පද කන්නාඩිය ප්‍රතිබිම්බය වගේ රූකක වලින් පැහැදිලි කරනවා. ඒක ධර්මානුකූලව ඊටම නිවැරදි. නිවැරදි. ඒත් ඒත් ඔෆිස් එකේ ප්‍රශ්න සමාජ මාධ්‍ය පීඩනය එක්ක ජීවත් වෙන කෙනෙක්ට මේ ව්‍යුක්ත අදහස තමන්ගේ ජීවිතයට බද්ධ කරගන්න අමාරු වෙන්න පුරුවන් නේද? අනේක තමයි අභියෝගය. අර වියුක්ත බවට පාලමක් දාන්න ඕනේ. ඉතින් මගේ යෝජනාව තමයි මේ මූලික ධර්ම සංකල්ප පැහැදිලි කරන්න. නූතන අපිට හොඳට හුරුපුරුදු උදාහරණ පාවිච්චි කරන එක. හරි. එතකොට අර පැරණි pāli වචනයි අපේ අද දවසේ අත්දැකීමුයි අතරේ තියෙන පරතරය නැති වෙලා යනවා. උදාහරණයක් විදිහට කිව්වොත් කොහොමද? අපි ගමු පීය රූපං සාත රූපං කියන කාරණාව. ඒ කියන්නේ ප්‍රියමනාත දේ නිසා තෘෂ්ණාව හටගන්නවා කියන එක. දේශනාවේ ඇස කන නාසය කියලා ඉන්ද්‍රයන් ගැන කතා කරනව වෙනුවට අපි හිතමු කෙනෙක් Instagram හරි Facebook හරි බලනවා කියලා. ඔව් හැමෝම වගේ කරන දියක්. හරියටම. එතනදී එයා දකිනවා මිතුරෙක්ගේ යුරෝපා සංචාරයේකේ හරිම ලස්සන ඡායාරූපයක්. අන්න ඒක තමයි පිය රූපං. හරි. ප්‍රිය රූපය. ඔව්. ඒක දැක්ක ගමන් ආ මටත් මෙහෙම යන්න තිබුණා නම් කියලා ඇතිවෙන ආසාව. එහෙම නැත්තම් අනේ මගේ ජීවිතේ නම් කිසිම ගතියක් නැහැ කියලා ඇතිවෙන නොසතුට. අන්න ඒක තමයි තෘෂ්ණාව. ඒක හරිම ඇත්තයි. එක පින්තූරයක් දැක්ක ගමන් තමන්ගේ මුළු දවසම සමහර විට තමන්ගේ මුළු ජීවිතේම අසාර්ථකයි වගේ හැඟීමක් එනවා. අන්න ඒකයි. එතකොට මෙතන ඉලක්කය Instagram බලන එක සම්පූර්ණයෙන්ම නවත්තන එකද නැත්නම් අර හැඟීම එනකොට ඒක කලවණාකරණය කරන එකද? හරියටම හරි. මෙතන Nirodha කියන්නේ සමාජ මාධ්‍ය භාවිතයෙන් නතර කිරීම නෙවෙයි. ඒක ප්‍රායෝගිකත් නෑනේ. බෑ බෑ. නිරෝධය කියන්නේ අර හැඟීම හිතේ හටගන්නා ආකාරය සිහියෙන් දැකලා ඒකට හසු නොවි ඒකෙන් Tamanව පාලනය කරන්න ඉඩ නොදී ඉන්න එක. ඒ සිහිය පිහිටුව ගැනීම තමයි වැදගත්. ඒ වගේම තමයි අර උපදිගෙන කියවන කොටස කියනවා අපේ යටින් පවතින නැබුරු ආවන් පස්ස කියන ස්පර්ශ හැඩගස්වන විදිහ ඒකත් ටිකක් වියුක්තයි. ඕ ඒකට මේ වගේ ප්‍රායෝගික උදාහරණයක් ගේන්න පුළුවන් නේද? අනිවාර්යයෙන්ම. අපි එතම කාර්යාල රැස්වීමක් කියලා. කලමනාකරුවෙක් එකම විදිහේ විවේචනයක්, එහෙම නැත්නම් ෆීඩ්බැක් එකක් දෙනව සේවකයන් දෙන්නෙක්ට. හරි. ඒ කියන්නේ දෙන්නටම ලැබෙන පස්සේ එක සමානයි. නමුත් Taman ගැන අනාරක්ෂිත බවක්, හීනමානයක් කියන උපදීය තියෙන එක්කෙනෙකුට ඒක දැනෙන්නේ පෞද්ගලික පහර දීමක් වගේ. හරියටම. එයාගේ වේදනාව අප්‍රසන්නයි, එයා කලකිරෙනවා, සමහර විට තරහ යනවා. හැබැයි අනිත් කෙනාට අනිත් කෙනාට තියෙන්නේ වර්ධනීය මානසිකත්වයක් ඒ කියන්නේ growth mindset එකක් කියන උපදිය. එයාට ඒක දැනෙන්නේ තමන්ගේ වැඩක් දියුණු කරගන්න ලැබුණු වටිනා යෝජනාවක් විදිහට. ආ. ඉතින් එයාගේ වේදනාව මධ්‍යස්ත හෝ සමහර විට ප්‍රසන්නයි එයා ඒකෙන් උත්තේජනයක් ලබනවා. ඒකෙන් පැහැදිලිවම පේනවා ප්‍රශ්නේ තියෙන්නේ කලමනාකරු කියපු දේ නෙවෙයි ඒක අපි බාර ගන්න විදිය කියලා. අපේ උපදි කියන කණ්ණාඩියෙන් තමයි අපි පස්සේක දකින්නේ. හරියටම මේ විදිහට ඉදිරිපත් කරාම අර ව්‍යුක්ත සංකල්පය සේවාස්ථානයේදී හැමදාම වෙන දෙයක් එක්ක ක්ෂණිකව සම්බන්ධ වෙනවා. හොඳයි. ඉකින් ওই ඔෆිස් උදාහරණයෙන් පේනවා පිටින් එන දෙයකින් පස්ස කොහොමද ඇතුලේ හැඟීමක් වේදනාව හැදෙන්නේ කියලා. ගොඩක් වෙලාවට මේවා එන්නේ අපේ ඉන්ද්‍රියෙන් වලින්නේ. ඔව්. ඒක අපිව ගෙනියනවා ඊළඟ හරිම සංකීර්ණ ප්‍රශ්නයකට. මේ තරම් උත්තේජන තියෙන නූතන ලෝකෙක ඉන්ද්‍රිය සංවරයක් පුරුදු කරන්නේ කොහොමද? ඔව්. ඒකත් වැදගත් දේශනා මාලාවේ ඉන්ද්‍රිය සංවරය ගැන සාකච්ඡා කරද්දී අන්ත දෙකක් ප්‍රතික්ෂේප කිරීමට විතරක් සීමා වෙලා තියෙනවා. නමුත් කාර්යබහුල ලෝකයක ජීවත් වෙන ගිහියෙකුට ඒක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න පැහැදිලි පියවරෙන් පියවර මාර්ගෝපදේශයක් නැහැ. ඒ කියන්නේ ඉන්ද්‍රිය පිනවීමේ යෙදීම අර සේසන කාමය සහ ඉන්ද්‍රිය සම්පූර්ණයෙන්ම වළක්වා ගැනීම කියන අන්ත දෙකම වැරදි කියලා කියනවා. ඔව්. ඒක හරි. අරණ්‍යකට වෙලා ඉන්න එක ඉන්ද්‍රිය අඩු කරගන්න හොඳයි කියලාත් කියනවා. ඒත් ඉතින් හැමෝටම එහෙම කරන්න බෑනේ. එතකොට සාමාන්‍ය ජීවිතයක් ගොවන කෙනෙක්ට මොකද්ද තියෙන විසඳුම? අන්න එතන තමයි හිස්තනක් තියෙන්නේ. ඉන්ද්‍රිය සංවරය කියන්නේ ලෝකයෙන් පැනලා යන එකක් විදිහට නෙවෙයි, ඒකත් එක්ක සිහියෙන් යුතුව ගනුදෙනු කරන ක්‍රමයක් විදිහට හඳුන්වලා දෙන්න ඕන. හ්ම්. මම හිතන්නේ කාර්යබහුල දවසක් ඇතුළට පහසුවෙන් ඇතුළත් කරගන්න පුළුවන් කුඩා ක්ෂුද්‍ර පුහුණුවීම් හඳුන්වලා දෙන්න පුළුවන්. ක්ෂුද්‍ර පුහුණුවීම්? ඒ කියන්නේ මොන වගේ දේවල්ද? උදාහරණයක් විදිහට ඩිජිටල් සතියාන්තයක් හෙවත් ඩිජිටල් සබත් කියන සංකල්පය. සතියකට පෑ කීපයක් හරි දවසක් හරි තමන්ගේ ෆෝන් එක, ටැබ් එක, ටීවී එක දිහා බලන එක සවිඥානිකව අඩු කරන එක. හරි. මේක දඬුවමක් විදිහට නෙවෙයි කරන්න ඕනේ මගේ මනස උත්තේජන වලට ඇදිලා යන හැටි මම නිරීක්ෂණය කරනවා කියන භාවනාවක් විදිහටයි කරන්න ඕනේ. ෆෝන් එක අතට ගන්න හිතුනම ඒ සිතුවිල්ල දිහා බලන් ඉන්න එක. ඒක හොඳ අදහසක්. ඒත් සමහරුන්ට ඒක ලොකු කමිට්මන්ට් එකක් වෙන්න පුළුවන්. ජොබ් එකත් එක්ක දවසක්ම ඔෆ්ලයින් ඉන්න අමාරු අයට මොනවද කරන්න පුළුවන්? ඊට වඩා පොඩි දෛනිකව කරන්න පුළුවන් දෙයක් තියනවාද? අනිවාර්යෙන්ම. අන්න එතනට තමයි සිහිබුද්ධියෙන් පරිභෝජනය කිරීම කියන පුහුණුව එන්නේ. ඒ කොහොමද? ඒ කියන්නේ චිත්‍රපටියක් බලද්දි හරි සින්දුවක් අහද්දි හරි ඒක නිකම්ම විඳගන්නා වෙනුවට ඒ මොහොතේ හිතේ ඇතිවෙන හැඟීම්, වේදනා සහ සිතුවිලි සංකල්ප ගැනත් අවධානය යොමු කරන එක මේකේ අරමුණ බලන එක නවත්තන එක නෙවෙයි Taman බලන විදිහ දිහා බලන එක ආ මේ දර්ශනය දැක්කම මට දුකක් ආවා මේ සංගීතය ඇහුනම මට සතුටක් දැනුණා කියලා නිරීක්ෂණය කරන එක. මටත් ඔය. ඔය වගේ අත්දැකීමක් තියෙනවා වාහන තදබදයකදී. ඉස්සරනම් වෙන රියදුරෙක් වැරදි විදිහට ඉස්සර කරාම හෝන් එක ගහගෙන කෑ ගහනවා. ඒක තමයි ස්වයංක්‍රීය ප්‍රතිචාරය. නේද? ඔව්. දැන්ම උත්සාහ කරනවා හරි මට දැන් කේන්ති ගිහින් කියලා හිතින් පිළිගන්න. ඒ හැංගීම පිළිගත්තම ඒ කේන්තිය බලය ටිකක් අඩු වෙනවා වගේ දැනෙනවා. හ්ම්. ඒකට මගේ ක්‍රියාවන් පාලනය කරන්න තියෙන ඉඩ අඩු වෙනවා. ඒක තමයි හොඳම උදාහරණය. ඒක තමයි ක්‍රියාත්මක වෙන ඉන්ද්‍රිය සංවරය. කෝපය හටගන්නවා ඒක පස්සයකට ප්‍රතිචාරයක්. ඒත් ඒක පිළිගෙන ඒකට අනුව ක්‍රියා නොකර ඉන්න Taman තීරණය කරනවා. ආ. ඒ කියන්නේ Taman සංවර වෙනවා. ඔව්. අර කේන්තිය හටගනී කියලා සටහන් කරගන්න එක ඒක තමයි අර ස්වයංක්‍රීය ප්‍රතික්‍රියාව නවත්තන තැන. ඒකෙම අපිව ගෙන්නවා අපේ තුන්වෙනි කාරණාවට. හරි. දේශනා මාලාවේ සංස්කාර ගැන කතා කරනවා ගහකාරක එහෙම නැත්නම් නිර්මාණකරුවෙක් වඩුවෙක් විදියට. ඒත් ඒ ක්‍රියාවලිය බොහෝ දුරට ස්වයංක්‍රීය සහ නොවැළැක්විය හැකි දෙයක් ලෙස ඉදිරිපත් වෙනකොට අපි මේ දැන් කතා කරපු වගේ සවිඥානික වෙනසක් කරන්න අපිට ඉඩක් තියෙනවද කියන ප්‍රශ්නේ එනවා. ඒක ඇත්ත. සංස්කාර විස්තර කරන්නේ අපි ගබඩා කරගත්ත සංඥා සංඥා මත පදනම්ව අපේ යථාර්ථය ගොඩනගන වඩුවා විදිහට. ඒකත අන්ධ මූල ධර්මයක් කියලත් කියනවා. ඕ. ඉතින් මේක අහුවම ආ එහෙනම් මේක මට පාලනය කරන්න බෑ මේක නිකම්ම වෙන දෙයක් කියලා ගිහියෙකුට හැංගෙන්න පුරුවා. ඒකින් යා බලහීන වෙනවා, ඩිසෙම්පවර්ඩ් වෙනවා. එතකොට අර සවිඥානිකව Tamanගේ යථාර්ථය ගොඩනගන දක්ෂ වඩුවෙක් බවට පත් වෙන්න අවශ්‍ය බලගැන්වීම එතන මදි. මදි. හරියටම. එසේනම් මේ අදහස වඩාත් බලගන්නවන සුළු Tamanට යමක් කර හැකි කියන හැඟීම දෙන විදිහට ඉදිරිපත් කරන්නේ කොහොමද? වේදනාව, ඒ කියන්නේ හැඟීම සහ තෘෂ්ණාව එහෙම නැත්නම් සංස්කාරය කියන්නේ ආශාව හෝ ක්‍රියාව අන්න ඒ දෙක අතර තියෙන ඊටම කෙටි මොහොත. ඒක තමයි තීරණාත්මක මැදිහත් වීමේ ලක්ෂය. නිදහස තියෙන තැන. අර ස්වයංක්‍රීය ප්‍රතික්‍රියාව සවිඥානික ප්‍රතිචාරයක් බවට පත් කරන්න ඒ මොහොතේ ඉඩක් නිර්මාණය කරන මෙවලම තමයි සිහිය සති කියන්නේ. ඒ මොහොත අල්ලගන්න පුළුවන් ප්‍රායෝගික ක්‍රමයක් තියනවද? ඔව් ඒකට ක්ෂණික විරාමය එහෙම නැත්නම් the pause කියන තාක්ෂණය හඳුන්වලා දෙන්න පුළුවන්. හරි. අප්‍රසන්න හැඟීමක් ඇති වුනාම උදාහරණයක් විදිහට දරුවෙක් කැඳීම නිසා ඇතිවෙන කලකිරීමක් වගේ ඒකට ප්‍රතික්‍රියා කරන්න කලින් සවිඥානිකව මොහොතක් නතර වෙලා ඒක සිහිබුද්ධියෙන් හුස්ම ගන්න එක. අන්න ඒ විරාමය තුල තමයි වෙනසක් කරන්න පුළුවන් ශක්තිය තියෙන්නේ. ඒක වේදනාව ඉදලා අකුසල සංස්කාර දක්වා දිවෙන ස්වයංක්‍රීය දාමය බිඳ දමනවා. ඒ කියන්නේ ඒ විරාමය කියන්නේ හැංගීම යටපත් කරන එක නෙවෙයි. ඒක හරියට කෝපයිලට් කෙනෙක් වගේ හැංගීම එනවා ඒත් ඒකට වාහනේ ස්ටියරිං wheel එක දෙන්නේ නැහැ. හරියටම අපි තීරණය කරනවා ඊළඟට මොකද කරන්න කියලා. ඒ ඉඩ ඇතුලේ තමයි අපිට තෝරා ගැනීමක් කරන්න නිදහස ලැබෙන්නේ. හරියටම. ඒක පුරුදු ගොඩනැගීමත් එක්ක කෙලින්ම සම්බන්ධයි. සංස්කාර හටගන්නේ සංඥාවලින් බව දේශනාවේ කියවෙනවානේ. ඔව්. ඉතින් අපි සවිඥානිකව වෙනස් ප්‍රතිචාරයක් තෝරගන්න සෑම අවස්ථාවකම අපි නව වඩා කුසලතාන්විත සංඥාවක් සහ ඒ හරහා නව සංස්කාරයක් හෙවත් පුරුද්දක් නිර්මාණය කරනවා. ඒකටත් ඉදිනෙදා උදාහරණයක් ගත්තොත් හිතන්න කෙනෙකුට මානසික ආතතියක් දැනුනම එයා පුරුදු වෙලා ඉන්නේ ක්ෂණික ආහාරයක් පැණි රස දෙයක් කන්න. ඒක තමයි එයාගේ පැරණි සංස්කාරය. ඒක ස්වයංක්‍රීයයි. හැබැයි එයා අර ක්ෂණික විරාමයේ පාවිච්චි කරලා ඒ මොහොතේ ආසාව දිහා බලන් ඉඳලා නෑ මං කන්නේ නෑ මං පොඩි ඇවිදින්න යනවා කියලා තීරණය කරනවා. අන්න එයා නව සංස්කාරයක් නිර්මාණය කරනවා. සැරෙන් සැරේ මේක කරද්දී අලුත් පුරුද්ද ශක්තිමත් වෙනවා, පරණ එක දුර්වල වෙනවා. එඩුගුට වඩුවා කියන්නේ අන්ධ බලවේගයක් නෙවෙයි, අපි පුහුණු කරන කුසලතාවයක්. අපි දෙන උපදේශ අනුව තමයි වැඩ කරන්නේ. අන්න ඒක. ඒක හරිම බලගතු විදිහට මේ සංකල්පය දිහා බලන හැටියක්. ඒකෙන් තමන්ගේ ජීවිතයේ වගකීම තමන් අතට ගන්න පුළුවන් කියන හැඟීම ඇති වෙනවා. ඒක තමයි වැදගත්ම දේ. තමන් ගොදුරක් නෙවෙයි, තමන් නිර්මාණකරුවෙක් කියන හැඟීම ඇති වෙන එක. බොහොම හොඳයි. එනම් අද අපි මේ සාකච්ඡා කරපු ප්‍රධාන යෝජනා ටික සාරාංශගත කළොත් පණවෙන එක තමයි තෘෂ්ණාව වගේ ගැඹුරු සංකල්ප Instagram භාවිතය රැකියාස්ථානයේ අත්දැකීම් වගේ හැමෝටම තේරෙන දෛනික උදාහරණ හරහා වඩාත් ප්‍රායෝගිකව පැහැදිලි කරන එක. දෙවනුව ඉන්ද්‍රිය සංවරය කියන්නේ ලෝකයෙන් පැනලා යන එකක් නෙවෙයි ඩිජිටල් විවේකය වගේ කුඩා පුරුදු හරහා සිහියෙන් යුතුව ලෝකයට එක්ක ගනුදෙනු කරන ක්‍රමයක් විදියක හඳුන්වා දීම. සහ තෙවනුව ස්වයංක්‍රීය ප්‍රතික්‍රියා සහ සවිඥානික ප්‍රතිචාර අතර තියෙන අරක්ෂණික විරාමය හඳුනාගෙන අපේ පුරුදු සහ සංස්කාර සවිඥානිකව වෙනස් කරන්න දක්ෂ වඩුවෙක් වෙන්න ඒ අවස්ථාව යොදා ගැනීම. ඔව් මෙම යෝජනා ඇතුළත් කරලා ඔබගේ ඉදිරිපත් කිරීම නැවත සකස් කරාට පස්සේ වැඩිදුර විමර්ශනයක් සඳහා නැවතත් අප වෙත යොමු කරන මෙන් අපි ඔබට ආරාධනා කරනවා.